අද රැස්පෙන කෙනෙක් මේ කියවම අද මේ ඉංග්‍රීසියෙන් තියෙන. මම දාගෙන ආයෙ කන්නන්නේ. Bhante, I know one must stop this internal dialogue during meditation. In my case, my mind starts to play music or songs without my control. I simply have no control over it. It's a huge obstacle for me to reach any concentration. How to tackle this? Yes, uh, I am a music lover. So this question arises in different, different facets. Uh, the question is that uh, whenever you try to introduce uh, object of meditation and try to streamline the mind, uh, you come to understand that mind is unruly and it start to play its own music. That is the way. So, the person who raised the question thinks it's a personal question. They think it is a kind of a uh, aberration or distraction of the mind, but it is not the case. This is the human mind. Because throughout the samsara, unknown area, time, we have been giving into the all the musics, all the stimuli and all the infringements of the senses. So therefore we thought, if we are rich and able people, we can let them play as they like. That is the richness in the world. That is what the way we are training. So therefore, ears they are always trying to get the maximum chances to hear and we are also doing the number of music and all the kind of things whenever we have, we can achieve. And the eye is waiting to see the picture and the visual objects. So we try to give as much as possible if we are rich. And the uh, nose asking for the smells, tongue is asking for the taste, the body is asking for the luxuries and the mind is asking for the pet ideas. So we think if we are able, we give as much as possible. And therefore, they have become naughty, they have become completely unruly, and ultimately we find that we get exhausted. And we end up with this frustration. And not only that, we disturb the society and environmental pollution also. Then only all of, all of a sudden we feel like thinking meditation and go to a setting, say a place to develop serenity, mindfulness, and concentration. And then the master says, okay, sit down, close your eyes, Go to a silent place. Don't go for this atmosphere which has the smell bad or good. Don't taste and keep the tongue idle. Keep the body completely fixed and let the mind also not to entertain. Take this object of meditation and concentrate. So whenever you try to give an object of meditation, for example, in breath and out breath, all these six senses, they try to, they try, they start rebelling the eye, if there is no real visual object, they projects from the past memories and uh, you see the visual things. And the ears are going to play their own songs. The smell, and uh, out of that the Buddha says, the worst case is the eye, the visual object. And that gets the maximum chance. Whenever the eye gets the opportunity, he suppress, dominate all the other five, and it runs the game. And whenever it loses the grip, the ear is waiting to get the opportunity and listening. And when that happens, eye has to close, ear has to close, all the other places are, will be dominated by the ear. And failing that only the nose get the chance. Failing that only the tongue get the chance, at last only the body. This is the hierarchy order, chakku, sota, ghana, jiva, kaya. The eye is the most the venomous or most uh, swift. And most of the time defilements are, are related to the eye and visual objects. And then the ear and the sounds, and the nose and the smells, tongue and the taste, body and the comfort, touch, and the mind and the pet ideas. So when whenever we are trying to streamline the mind, they getting their chances and ultimately we find as far as, as soon as we try to discipline, everything becomes unruly. So therefore, naturally we come to a conclusion, it is better not to control, better give up these all restrainments and just let them play as it is. But whenever you are going to give that, you are ending up with frustration, exhaustion, exhaustion, and the environmental pollution. So my teacher, when I'm practicing under a layperson earlier, he used to say, this is the first and foremost benefit of the meditation. The result of meditation, you come to know your mind is unruly. Mind is ungovernable. And even if you wish, you can't control it. So therefore, unless otherwise you introduce the object of meditation, you never believe that situation is not under control is the very first sign the situation is not under control. The inner chatter, the dialogue, and the music that we like, or sometimes what we hate, or the objects that we most striking, they play dramas. So, being this is the situation, the first introduction object itself is going against the grain. That is what the Buddha says. This is the way we are going against the grain. So, so far what we was doing was the supporting and giving the maximum facilities for these faculties to run. But by just closing the eyes, the faculty is not closed. By just going to the silent place, the ear faculty is not closed. They have their own library shops. And whenever there is no incoming impeachments, they project outside. It is so dramatic. Sometimes these projections are more livelier than the incoming impingements. So therefore, ultimately you will be completely taken for a ride. You don't know what is the meditation, what is the hallucination, what is the thinking, what is the, <coughs> the projections. Everything gets jammed. And this is simply because situation is not controllable, it's ungovernable. This is the first and foremost, but the beginner is not prepared for that. That is the question. But anyone, those who have gone advanced, have gone through these difficulties. For example, uh, my teacher when I'm in Burma, he says when this question comes, he says if we are going to launch a traditional kind of raft uh, into the sea, with pangil again, and then English small wooden things, people go for fishing and it's a very small gadget prepared by the two logs uh, together and only two people are riding and they go overnight and do the fishing and come. But the more difficult thing is the embarkation, put into the sea because the waves are very rugged, very rough at the thin layers, thin, at the water is, uh, as far as the water is thick. So when they come and break, when it is breaking, very difficult for two people to stuck through and go into the deep sea. So therefore what happens is, they usually take a uh, help of a group living in the seashore, and there are some leaders, they observe the sea, and see, after five, six big waves, there's a very calm and quiet wave comes, there's a rhythm. So they they, they start to count uh, waves, big waves, and they predict the next wave will not be so rugged, so everyone must be get together, push the raft into the water up to their neck level and then those who are riding will climb into the raft, others will come back to the seashore. So again now the waves are becoming more and more rough, but they are maintained, they are to maintain, keep the raft perpendicular to the wave. Don't let it take a parallel angle, then it will be toppled. So they have to keep the first thing is keeping the wave perpendicular. Second thing is, from the right from the beginning, they have to start rolling. Because when you go deep to the sea, waves are less and less perfect. Less and less turbulent. More and more you go there, once your embarkation finishes, two people easily can tackle. But the, at the beginning, all the waves are very, very gross. So likewise, when you are entering into the deep layers, but you go to the deep layers very easy. Each time when you are going to start, the thoughts are coming like a inner chatter, and the sounds are coming like your lovely music, and the visions are coming as your hateful and the lovable things, the smells, the taste, the comfort, everything. So therefore you have to be very skillful at the start, at the, the embarkation. That is why it says the best for this kind of thing is do enough walking meditation. In the walking you get there. The inner chatter starts. Eyes are open, no problem. But the music. Sometimes the whole song, you really rhythm, you feel the rhythm, you feel the, the thrill you get it and sometimes you also go parallelly. Completely happen. But in the walking meditation, it is easy to tackle. And after a while, if you are not reacting, they come and then their amplitude goes down. But if you are reacting and if you are going to push them off, ever they become fertilized, ever they become uh, fed. So therefore what you have to do is understand this as a natural process and don't react, let them happen. Because since it is, as far as it is coming, unintentionally there is no karma, there is no um, karmic forces developing because it's something happening. Whenever you are going to react only, the karmic force is going to take part. You react with the hate. The dominant tendency of the hatred is the one reacting. So therefore you do not commit yourself, you do not jump into that, you just let it happen because there's something happening. Therefore, in the walking meditation, if you do basically for the inner chatter, basically for the body pains and this kind of thing, walking meditation give a better chance. And uh, in the sitting meditation, what happens is, sometimes you try to entertain it and ultimately you forget that you are sitting and meditating, you keep on dreaming. But in walking meditation, lesser and lesser chances because eyes are open, situation is more rugged, therefore you understand I am not supposed to sing or dance here, I am supposed to do walking meditation because situation is more verifiable and gross. So after walking meditation, if you see lesser chances, uh, lesser um, encounters. Uh, but I don't think there's a 100% uh, direct uh, solution for that. This is part and parcel of Sutta suffering. So there we have to understand. Ultimately what will you do is, you will understand is, whenever possible, if you are going to do more and more uh, good sceneries and pictures, whenever you are going to feed your ears with the good songs and all the kind of thing, and the smells and the taste and kind of thing, you are aggravating more and more, the day you try to restrain, you will come to understand how much damage you have done to your faculties. As far as you are supporting, you will keep on doing. And ultimately, what is the end? End is the frustration. End is the exhaustion. End is the environmental pollution. End is the disturbing of the other psychology. And your mind is ever agitated like a fish out of water. When you go to go other way around, restrain, everything will become aggravated. So, Buddha says, earlier the better. If you can start this game, if you can start meditation, early part of your life, easy to tackle. Because more and more become elderly means huge amount of likings and dislikings, huge amount of personalities, huge amount of rut. So very difficult to go against. But even if you know the game, if you, if you can theoretically understand this is, but this is why, that is why it is called against the grain, uh, it will be a challenge for you. So therefore there is no, how to call, uh, direct remedy, but analyzing this, and uh, be prepared, be, uh, being preparing, being prepared to this situation, uh, you can take it as a challenge and go. So this is the uh, instruction, set of instruction given by the insight method. Insight meditation, in the samatha meditation, uh, when this kind of happens, you are you will you have to change the object. You have to go to a front of the Buddha image and just do kind of a chanting so that it will not be indulgence of your faculties. Instead, you will develop some devotion and your mind will be other directed. It's a kind of a temporary measure may be much quicker than the early method, but the early method what I explain is taking it, tackling the problem from the root, take long time, but permanent answer. So therefore it is a, uh, the, the, uh, in uh, meditation jargon, in the uh, religious, this thing is called Keles Vasana kind of a tendencies we have developed throughout our samsara, throughout this life. Some people lucky, happy to, some people are really musicians, some people are artists, some people are skillful. All the kind of things are embedded and the day you are going to restrain, be, uh, till that you consider this as an endowment or gifts or personal achievements, but the day you try to see, to stop it, you understand how much a glut, how much a flood, uh, it makes, ultimately you feel it is uncontrollable. Imagine if you are not going to do this kind of a thing, or experimenting with that, at the deathbed, whether you like it or not, this comes. All the faculties go beyond your control, and then all the backlash, the pent-up energy going to show action replay slow motion. You can see the whole life, and there you have no control whatever you grab will be the next your destiny. It will decide your next destiny. So whatever the organization, whatever the discipline you develop, all go in vain at the final exam. <laughs> You definitely vain. The meditation is a kind of a taking the exam, taking it a rehearsal manner and try. You just physically become dead. Go all the senses blank and just face it. Let them go, But not in a dream. You are in a awakened situation, then you can understand that we have already developed with knowing that is our endowment, our abilities, our skill, everything go wrong. Therefore, when Pradhanananda put it in this way, uh, all your life, uh, debit will be credit, credit will be debit in the long run and to consider that as gain will be a burden in the long run. So therefore, I am not telling to completely radically change all the kind of, be aware of it and try to moderate, come to the middle. Don't go to the extremes of any kind of thing. If it is going there, consider it as a uh, habit, it's a habitual. And then medium kind of waves of sounds and the sights and the smell, and it is a necessity. It's not a luxury. But when you're someone going to, they specialize on the, uh, the sceneries and the music, ultimately situation go beyond control. So therefore, more and more you meditate, you try to keep your uh, necessities, I mean, you keep the utility value rather than the luxuries. So this is a uh, presented in terms of inner chatter and the music, that mm, uh, situation is not limited to that the visual objects, bodily pains, and uh, all that kind of thing are uh, specific to specific people and the, uh, uh as well as to the location. මේක මේ ප්‍රශ්න ජීවිතනාගේ අනන්‍යතාවයේ ආරක්ෂා කරන්න කියලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මතු කරන්න හදන්නේ යම් කෙනෙක්ගේ භාවනා කරගෙන යනකොට එන දැනෙන දැනීම් ඒ කාර්ය ධාතු මනස්කාරය දාලා කතා කරන්න පටන් ගත්තාම අපි සිද්ධිය දිහා බලන සිද්ධිය විග්‍රහ කරන අගයන් ආඩම්බර වල සෑහෙන වෙනසක් ඇති කරනවා රැඩිකල් වෙනසක් ඇති කරනවා ඒක ඉතින් පැහැදිලි අන්නේම වෙනකොට ඒකේ යගේ පෞරුෂත්වයට කොහොමද බලපාන්නේ ඒ පෞරුෂත්වය පාලනකින් තොරව යන්න පුළුවන් ගේ ගතියක් එන්න පුළුවන්ද ඒ වගේ කතාවක් මෙතන මට කියවෙන්නේ පෞරුෂත්වයේ වෙනස් කිරීම මාර්ගයෙන් පිට යනවා කියලා ඉතින් මෙතෙන්දී ඇත්තටම මොකක්ද මාර්ගය කියලා අපි තේරුම් ගන්න ඕන අපි මේ කාම ලෝකයක් එක්ක යන මේ කාම ආශාව පිළිබඳින එහෙම නැත්නම් ඉදුරම් පිනවන එකද මාර්ගය. එහෙම නැත්නම් මේ සාර සතිපට්ඨානේ 6 වෙනි ආනිසංශය වශයෙන් පෙන්න සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාණං සම්තික්‍රමයි දුක්ඛ දෝමන රත්කමයි ඥායසාධිගමයි කියන එකද මාර්ගය කියන්නේ. එහෙම නැත්නම් මේ ආමිෂ මාර්ගයේද නිකාමිෂ මාර්ගයේද කියලා දැනගන්න. ඉතින් අපිට පැහැදිලිව කොහොමද කියන්න තියෙන්නේ අපි දැනට භාවනාවට පෙළඹිලා භාවනාවක යම් විප්‍රියාසක් වෙනකන් අපි ඉන්නේ කාමරාජිනීගේ කාමරාජධානියේ කාමරාජිනියට බැල මෙහෙකම් කරමින් කියලා හිතාගන්න. අපි කරන්නේම ඒ කාමරාජිනිය පෙන්වන දෙල්ලන් ටික කර කර ඉන්නවා අපිට කිසිසේත්ම නිදහසක් නැහැ. අපිට කිසිසේත්ම විමුක්තියක් නැහැ. අපි මේ එකිනෙක කරන එක එක විදිහට ඒ රාජිනිය සතුටු කරන්න හදනවා. නමුත් අපිට හම්බෙලා තියෙන්නේ වහල් භාවයේ විතරයි. දාශ භාවයේ විතරයි අපි කරන්නේ රටේ සිංහල වචනේ මගේ වචනේ කියන කඹුරණ එක විතරයි. අන්තිම අපිට වහලෙක් විදිහට මැරලා යනවා. මෙන්න මේ වහල් භාවයේ ඉන්නකොට මේක වහල් භාවයේ බව දැන ගැනීම රාජ්‍යයට නම් කුමන්ත්‍රණකාරයක් වගේ පත් වෙනවා. ඒක කියනවා දැන් අපි වහලෙක් බව දැන් අපි 16ක් බව දැන් අපි කරන්නේ කැඹිරිල්ලක් බව තේරුම් ගන්නට රාජ්‍ය රෝගයක් දෙනවා. ඒ කියන්නේ හිර ගෙදරක අපි හිර ගෙදර සායම් කරකට පාට කර කර මේක අපේ හිර ගෙදර කියලා ආඩම්බර වෙවි ඉන්න ගමන් අපි මේකේ රැඳවියන් බවත් අපි මේකේ හිර කරුවන් බවත් දැනගත්ත දවසේ එනිසා තවදුරටත් මේ ගේ සායම් කරන්නේ. ඒ ගැන ආඩම්බර වෙන්න මිනිහා බලන්නේ මොමගක් කරලා හෝ ආරක්ෂකයන්ට නිඳ කියලා පැනලා යනවා. එන්නේ විදිහට දැනගන්නවට මේ මූලස්කල්කාරෝ කන්තිලා. මන්දර මම කියන එක තේරෙනවා. ඉතින් මෙන්න මේක වෙනකොට ඇතුළතම ওই දෙකම හිටිනවා. කාමාසාවට ඇති ආසාව මේ කාමයේ මේ කම්බුරලා හරි කමන්නේ දාස වෙලා හරි කමන්නේ හාල් වෙලා හරි කමන්නේ කාමෙනි හරියන්නේ මට කියන ආසාවක් එක පැත්තක තියෙනවා. අන්තිම වයසට යනකොට යනකොට දාස භාවයෙන් තියෙනවා. වාල් භාවයෙන් තියෙනවා මේකේ කරත් වෙනදගත්ත ගොනෙකටවත් දෙන්නේ නැති බැඳගෙන ගැහිල්ලක් කරන්න කියන්නේ. ඒකට මේකේ නිදහස වීමේ අදහස තමයි මේ දෙක අතර පටලැවිලා. මෙන්න මේ පටලැවිල්ල තුල තමයි ඔය අසහනය, ඉතින් frustration, depression, neurosis ඔක්කොම දෙල්ලන් ටික තියෙන්නේ මේ දෙක අතර තමයි. ඒ නිසා භාවනා කරන වගේ විකල්පයක් නතු කරාට පස්සේ මේ தත්ත්වය ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නිතරම ඉතින් දහස බයෙන් උපන්න දහස බයෙන් මැරලා යනවා කිසි ප්‍රශ්නයක් නැහැ රාජධානියත් කැමති. උන්ගේ ඉන්නකම් වැඩ ගන්න පුළුවන් බොහෝම සුවච දායක ඒකන් කිය කරු කියලා උන්ගේ දාස භාවයේ නම්බු කරුත් දෙනවා. කවදා හරි තේරුම් අරගත්තොත් මේක අසභාවයෙන් මිදෙන්න ඕනේ කියලා එදාට ලොකු සතුටක් ඇති වෙනවා. මේක තමයි ඔය කතෝලික ආගමේ උප්පටි පොතේ සඳහන් කරලා තියෙන්නේ. දෙයනාසේ ආදමවල දූවිලි වල කිලි මැවි. ආදම් දිලයට කරගෙන ඒ වමනවා. ඊට පස්සේ ඒ දෙන්නාට කිව්වා මේ මේ පරාදේශය උඹලගේ. මේ ගස්වල තියෙන ඕන දෙයක් ආපල්. හැබැයි ගහ මේක නැද තියෙන එක ගහක් ඒකේ කෑවොත් ඥානය සහ යුක්තිය තේරෙනවා. ඒ නිසා ඒක කඩේ. ඉතින් ඒවා කකා කකා යනකොට තේනාසි කියපු වචනය දැනගත්ත සර්පෙක් ඉන්නවා. ඒ සර්පයා අහනවා ඒ වගේ මොකද්ද තේනාසි කිව්වේ කියලා. දැන් අපිට දේවය රෝකෙත් මේ මොකදේකට පරාදීසෙම අවල දීලා තියෙනවා. මේ ගස් ඕන දෙයක තියෙන දේවල් අපිට කණ්ඩ ඉවෙනස අපිට අවසර දුන්නා. හැබැයි මේ ගහට එන්නලා කිව්වා මේ ගහේ ගෙඩිය කෑවොත් ඥානය සහ මේ සාධාරණේ වැටෙනවා කියලා කන්නේ පයි. එතකොට මේ සර්පයා කතා කරලා කියනවා එහෙනම් කෑ යුක්තේ නෝක තමයි කියන්නේ. කෑ යුක්තේ නෝකයි මොකද ඥානය සහ සාධාරණයි. ඊළඟ උ විදිය කල්ලා දෙනවා ඒ වගේ. ඇසරනවා කියන ඥානය සහ යුක්තියට ඇසරනවා කියන. කෑවට පස්සේ මනුස්සයර තේරෙනවා අපි මෙතෙක් කල් හිටියේ අන්ධව ඇසරනට පස්සේ ආදන්ත කියලා දෙනවා. ආදම් ගැසෙන්න පස්සේ බලන්න දෙන්නම ඉන්නේ එළුවේ. එතකන් ඒ දෙන දන්නේ නැහැ. ඊට පස්සේ මොනද අර ඔලිව් කොළ වගේ දෝද අරගෙන පිළිවසා ගන්න. පිළිවසා ගත්තා පස්සේ දෙන්නට දෙන්නට කාම ආසාව ඇති වෙනවා. ඇචිලා දෙයන දවස් අපේ කරන බලනකොට වැඩේ තට්ටු. අද දවස් 6ක් යනකම් බොහොම සාධාරණ වැඩේ කෙරුවා. හත් වෙනි දවසේ සබත් දවසේ විවේකයන් බලනකොට අද විහිරස් ડોක්ටර් කිසාවලන්ද. මොකද මම කිව්වා කන්න එපයි කියලා. මොකද කාලා තියෙන්නේ මේ දැනුමත් සාධාරණයක් කියන දෙකට ඇස් වෙන්නේ. ඒ නිසා අපිත් දා අපිත් මේ ජීවිතේ කවදා හරි භාවනා කරනකොට සාධාරණත්වයේ සහ මේ දැනුමට ඇස් ඇරිච්ච දවසේ අපිට අපේ හෙළුව පේනවා. අපි මෙතෙක් කන්නේ කාමයට පහින්ලා තියෙන රාමදාසනගේ රාජධානී බුදුහාමුදුරගේ අධ්‍යක්ෂකෙන් බඳුනකොට තන්නේ කර කාම ලෝකේ ගත කළේ. අපි හැදුණු ලක්ෂයක් අඳගෙන හිටියත් ඇතුලේ හෙළුවනේ. ඒක මුද්‍රණාදී සඳහන් කළ සීන මස්සද්දෝ කුරුළු ඇද්දෝ කුරුළු අල්ලන කාණ ජීවත් වෙන සාමාන්‍ය කැලේ හේතු වෙන්නේ ඉන්නේ. ඒනොට සිස්ටමන්ස්ේ ගමෙන් එනවා දැකපුවාම පඳුරකට හැංගෙනවා. බුදුහාමරණ පඳුරට හැංගුණාට ඒගොල්ලෝ වැහෙනවා කියලා. ඒගොල්ලෝ වැහෙනවා කියලා. ඒගොල්ලෝ ඒගොල්ලෝ නතර. නමුත් අර පරමාර්ථ පැත්තෙන් බලනකොට අපේ ජීවිතයේ අපේ චරිතයේ බුදුහාමරණ දැන් බලන්න තනි නිර්වත්තයක් තියෙනවා. විතරෝම කාමයටම තමයි. ඉතින් ඒ බුදුහාමුදුරන්ගේ ඇහැ වෙලාවක අපිට හම් වෙන්නේ. අපි මේ දවල් මිගිර සායදානිය සෙල්ලමෙන් මොකද කරන්නේ? කොහොම හරි ඇහැ පිනවන්න හදනවා සාධාරණව අසාධාරණව. කන පිනවන්න හදනවා සාධාරණව අසාධාරණව. නාසය, දිව, කය, මන මේ සාධාරණ කොටසකුත් අපි කියනවා කතා කරනවා දරුවන්ටත් කියනවා ගෝලයන්ටත් කියනවා. ඔක්කොම කොට ඕන කෙනෙක් දන්නවා ඒක ටිකක් පළල් අර කියන කතාවට වැඩියි. අපේ ඉනේ කමක් නැහැ. ඒක ලොකු ප්‍රදේශයක අපි සංගතවට කමක් නැහැ. හැබැයි දරුවෝ නම් හරියට කෙලින් යන්න ඕනේ. ශිෂ්‍යයෝ ටික නම් හරියටම කෙලින් යන්න. දේශපාලනත් මොන පිස්සු කෙලියක්. නැකලා කියන සදාචාර වෙන්න වෙන කක්කොට්ටයි කතාව තමයි. ඔබ කෙනෙකුට අසමන ප්‍රශ්නයක් වෙයි. අපි මේ කරගෙන යන්නේ කාටද හංගන්නේ? හත්ති සාක්ෂියත් එක්ක වන්නකොට කාටද මේ හංගන්නේ කියන එක තේරිච්ච දවසේ අර අගයන් ආඩම්බරයන් වල රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ මොකද්ද වෙනසක් වෙනවා මේක නම් ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේ කියන්නේ අහලවත් කල්පනා කරපු එකක් නෙවෙයි මෙන්න මේක දරන්න බෑ කියලා කියනවා සීල නැති කෙනාට සහ මානසික සෞඛ්‍යයක් නැති කෙනාට භාවනා කරනකොට ලැබෙන මේ අත්දැකීම දරන්න හොඳ පිනක් තියෙනවා පිනක් කියලා කියන්නේ ඒ වෙනකොටම සාතික වෙච්ච සදාචාරයක් තියෙනවා ඒ වගේම මනස හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් වෙන්න ඒක නැති කෙනාට මේක සහලවන්න ගන්න මේ වෙනස දරාගන්න බැරුව යනවා ඒක නිසා තවත් එකක් මට කියන්න තමන්ගේ සදාචාරය තියෙන්න ඕනේ. තමන් සෞඛ්‍යම සත්‍යෙ නැත්නම් කල්යාණ මිත්‍රන් පිළිසක් නැති ඉන්නවා. එහෙමනම් ඒ ඇත්ත හොඳට වග බලා ගන්නවා. සමාජ කරුණේක දාගන්න බෑ. මොකද මේ වාදන පිරිසුදු කරගෙන ඇවිල්ලා නැහැ කියන්නේ. කළ හැකි ප්‍රමාණයට සීලය පිළිබඳ වග වෙලා නැහැ. මනස හොඳ නැහැ. ඕනෑම වැඩි බරපතල භාවනා වලට ගිහිලා එහෙමනම් මුලක ඉඳලා සකස් කරගෙන ඉන්නවා. ඒ නිසා මේකෙදි කියන්නේ අපි මේ කාම මාර්ගය යනකොට නම් ඇත්තටම මාර්ගය වැරදීමක් තමයි. නමුත් පරමාර්ථ ධර්ම පැත්තෙන් බලනකොට දැන් තමයි අපිට ඇසරෙන්නේ අපේ වැඩක් අපි කරලා නැහැ අපි කරලා තියෙන්නේ කාමරාජිනීගේ කාමරාජධානියේ කාමයට පහදින එක විතරයි. මරණ මොහොත එනකොටයි අපි කක්කු මුක් කියලා බලන්නේ ඕ මේ ගමනට මඟ වියදම්. දන් දීපු කට්ටිය හිතන්නේ නැති හරිය ලොකු වැඩක් කරගත්තේ කියලා දාන දෙන්නේ. ඕක නිකන් මේ අලියකට ඉන්දියාප්පට තරඟක් වදින්නේ නැහැ දාන දෙන්නේ. නඩි හොඳ නැතුව නෙමෙයි අලියට ඉන්දියාව පැරි කමන්නේ ලැබෙනවා නෙමෙයි. නමුත් නිකන් හිතන්න බෑන්ට අපන්න දෙයක් තියෙනවා කියලා අලියට ඕක. වැඩේ පටන් ගන්න සීලෙන් කියලා හිතන. සීලෙන් තමයි පෞරුෂත්වයට තට්ටු වෙන්නේ. පළවෙනි තට්ටු වෙන්නේ සීලෙන්. භාවන දාණයෙන් එන දාණය සම්පූර්ණ කොන්තරොත්කමෙන් කරන්න පුළුවන්. ආවල් හෝටල් එකට ස්වාමීන් වහන්සේ යන්න මම මාස්ටර් කාඩ් එකකින් ගියා. කිසි ප්‍රශ්නයක් නැහැ දාණය කිසිම අඩුවක් නැහැ. උන් සීලෙ පුළුවන්ද කියලා අහන්න ඔයාට මම දස සිල්ම රකින්න මට එකක් දෙන්න කියලා. අපිට නියුජිතේ කරින්න පුළුවන් මම ඔයා දස සිල්ම 100 100ක් රැකලා මට ඒකේ එකක් මට දෙන්න මම මෙච්චර ගාණක් දෙන්නම් කියලා. හදාගන්න. සීලෙ පුළුවන් බණ්ඩ හෙට රකින්න ඊයට රකින්න හදාගන්න. සෞරලක කොච්චර තිබුණා මට පොඩ්ඩක් ගන්නත් බෑ මම කොච්චර කැමතිද මගේ දයාවකට ස්වාමි පුරුෂයාට දරුවන්ට කාටක දෙන්නද ඒ නිසා පෞරුෂත්වයේ සම්බන්ධ ශික්ෂා තුනයි තියෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ පළවෙනිම පියවර තමයි සීලය. ඒකත් නැත්නම් ඒ කරුණොත් අර පෞරුෂත්ව වෙනසකට නැත්නම් නැවත හඩ ගැසීමකට පදනම නැති වෙනවා. ඒ නිසා මේ භාවනා කරනවත් එක්කම අපිට තේරෙන පටන් අර ගන්නවා මේ සහලවන්න ගන්න. රුචර්චුකන් සහලවන්න පටන් ගන්නවා. අපේ පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක නැත්නම් අපේ අවුරුදු 40000කට විතර ඉස්සලා නතර වෙනවා කියන පරිණාමයේ අලුතෙන් ශීඝ්‍ර වර්ධනයකට පටන් ගන්නවා. උසමෙතන්ස්කේ දවස් 7යි කරන්න ඕනේ. එතන අවුරුදු 7යි කරන්න ඕනේ පරිණාමය සම්පූර්ණ කරන්න. කාමීදියාට හැරුණොත් ආ එක තැන කරකැවි කරකැවි පරිණාමයේ වතින් අපි මේ කායික මට්ටමට සීමා වෙනවා මනස පරිණාමය වීම නතර වෙනවා. ඒක වෙනකොට ලකුණු පේනවා ඒ ලකුණු දරනවා කියන එක. එහෙම නැත්නම් ඒ ලකුණු වලට පෞෂත්වයේ තියෙනවා කියන එක වැඩේ සටන වගේම දෙයක් ඒක සාමාන්‍යයෙන් සිංහල කියනකට තියෙන ටැග්ගක් දෙනවට වැඩිය වටනවා කියන ටැග්ග බාර ගන්න. ඒක සිංහලෙන් එහෙම කියනනේ ප්‍රොවබ් එක. ටැග්ගක් දෙනවට වැඩිය වටනවා ටැග්ග බාර ගන්න. ඇත්තටම අපිට ටැග්ග යොමු කරලා තියෙන්නේ අපිට ගණ්ඩ බැරිකම තියෙන්නේ අපි ඒකට සූදානම් වෙලා. ඒ කියන්නේ භාවනා කරුවොත් නම් ප්‍රතිඵල කියන එක 100 200ක් තියෙනවා. කිසිසේත්ම කිසිම අඩුවක් නැහැ. නමුත් අපි ඒක ලැබෙනකොට අපි කියන පොඩ්ඩක් ඉන්න මම තව ලෑස්තිනේ අත් දෙක හොදන්නකම් ඉන්නේ කියලා අරක දෙනකොට පොඩ්ඩක් පවහන. ඒ නැත්නම් ගෙදර ගිහලා මොන මට්ටයෙන් ආලා එනකම් ඉන්නේ කියලා. ඒකේ පමාව තියෙනවා. භාවනාවේ නම් ඔය මේක මුල් අහපු ප්‍රශ්න දෙක තුනින්ම තේරෙනවා. භාවනාවේ මේ ධාතු මනසේ කාර්යය කියලා කියන්නේ මේ ඈත දුර දිග දෙයක් නෙවෙයි. නිතරම අපිට වැටහෙන දේ. මොකද මේක බාර ගන්න මම මාගේ හැඟීමෙන් තොරව ධර්මතාවයක් විදියට එහෙම නැත්නම් කියනවා නම් ස්වභාව ලක්ෂණ විදියට භාව ලක්ෂණ විදියට ගති විදියට ධර්ම විදියට බාරගන්න ඒක හරි අමාරුයි. මොකද අපි පුරුදුම කරලා තියෙන්නේ මගේ මන අපිට මගේ රුචියට දාලා කතා කරන්නේ. ඒක අයින් කරන්න වෙච්චාම අපි නිකන් මේ වැරදුනා පච වුණා වගේ එකක් වෙනවා. ඒ නිසා මේකේ අහන ප්‍රශ්නේ මේක මේ විදිහට මේ ධාතු මනස්කාර භාෂාවෙන් කතා කරන වෙලාව එනකොට අපේ පෞරුෂත්වයට වෙන මේ පරිණාමය මාර්ගින් පිට පැනිනවා. කාම මාර්ගය ගැන කතා කරනවා පිටපැනීමක් තමයි. හැබැයි එතනින් තමයි තමන්ගේ වැඩේ පටන් ගන්න දාස. නැත්තම් අපි කරන්නේ මැරෙන තුරාවට ඉඳුරම් පිනවන එක විතරයි. ඒක මහා මන්දාතු නම් වූ අවචනාචි ඉස්සර බෝසත් කාලයට වූ ශක්තිත රජ කෙනෙක් කියලා ඉඳලා තියෙනවා. ඒ කොදෙව් 700ක් තිබුණලු. මාළිගා 700ක් තිබුණලු. ලස්සන පොකුණු 700ක් තිබුණලු. රජ දෙවිවරු 700ක් හිටියලු. ජීව මහ සේනග 700 700 අවුරුදු 70000 කෝද වයස. ඉතින් මේ දිගට මේව සැප විඳලා විඳලා මැරෙන වෙලාවේ සතුටින් වෙන්නේ නැහැ. අචිත්තෝ කාමදාසෝ. මේ කාම කාම කාමයේ කියන එක අතෘප්ති කරකතා අතෘප්තියටපත් කරන්නේ දාසත්වයට එන්නේ වැඩි කරනවා. මේ මේක තේරුම් ගැනීම අර ඒවා විසින් තහනම් ගෙරේ ගිහිය ගෑමට හා සමානයි. එදාට හරි විප්ලවයක් වෙන්න පටන් ගන්නවා. මොකද අර ගඟදික ඉහළට පීනිල පටන් ගන්නවා. ගේස්ත ක්‍රේන් ගමනක් පටන් ගන්නවා. ඉතින් ඒකට පෞෂත්වයේ දෙක තමයි සර්වඥාන්සේ මේ දාන සීල දෙක සූදානම් කරගෙන යන්නේ කියන්නේ. දානයක් දීලා ඇත්තටම සර්වඥාන්සේ සඳහන් කියනවා නම් සීල මේ සීලංච සුවිසුද්ධං දිට්ඨිච උචුකා කියන එක කියනවා. සීලෙ පිරිසිදු වෙන්න ඕනේ, දෘෂ්ටි ඍචු වෙන්න ඕනේ. ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතයේ ආදිය පටන් ගන්න. ඊට පස්සේ භාවනා කරන්නේ. මෙතෙන්දි වෙලා තියෙන්නේ අපි දන්නේ නැහැ දැක්ක දෘෂ්ටි මේකෙන් තමයි දෘෂ්ටි අරුචි වෙලා තියෙනවද සීලයක් තියෙනවද කියන මේ ප්‍රශ්නේ මතුවෙනවා අපි නැවත සලකා බලන්න. මේ ප්‍රශ්නයක් වෙන්නේ සීලේ දෝෂයක්ද දෘෂ්ටි දෝෂයක්ද ඒක තරක්ක් නෙවෙයි. ඒක තමයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක තමයි අපි කල්යම් මිත්‍රව වෙන්නේ. ඒකටයි සරුවචනගේ සීකත් ධර්මයේ අපි කන්නාඩියක් වගේ අරගෙන ඒක දාලා බලනවා බහ බහ බලනවා. මේ අපේ පේන පිළිරුව බුදුහාමුදුරුවෝ පෙන්න ආර්ය භාෂාවෙන් කොහොමද පේන්නේ කියලා. නාමයේ කාර්යයෙන් දෙන්නේ ඒකට අනුකූලව එකකට ගානේ ඉවත් වෙලාවෙන් සමාධියකට ගෞරවණීය. ඒක තමයි ඇත්තටම දානීය කියන එක දැන් මොකද වෙස්ටිගේ ගණන් වල ගණිත මැතමැටික්ස් වල අන්තිමට ඇවිල්ලා තියෙනවා කැවටික් තියරි කියන එක. ඒ කැවස් තියරි ඒ තියරි කියන්නේ මුළු ලෝකෙම එකම කැවස්මයි. ආයෙ මොන විදිහක ගොනු කරන්න බෑ කියන එක. ඒකේ තියෙනවා එකිනෙකට බලපාන්නේ නැති මොනම වස්තු දෙයක්වත් ලෝකේ නැහැ කිය. හැම දෙයක්ම හැම දෙයකටම බලපාන්නේ. ඒ වගේම ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධතා අපි දන්නවට වැඩිය විවිධාකාරයි කියලා. ඒ කියන්නේ සරල වේකී සම්බන්ධකා නෙවෙයි 3 dimensional matrix ගුවන්. ඒකේ ඒකේ කියනවා මේ ලෝක මේ ලෝක කාවකක්වත් නාමයේ තියෙන එක අඳුරා ගන්න නැහැ කියලා. මොකද අඳුරා ගන්නකොට මිනිහා හිටින්න බෑ. මිනිහා නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ නිසා කියනවා කවස් తీරේ කවකර ගන්නවා කියනවා උඹට තේරෙන්නේ නැහැ කියලා. ඒක කියන එක කතාවක් ඇමරිකාවේ නැගිරිහිර බෙදලේ සමනලේ කත්තතු ගහනකොට ඇති වෙන වාතයේ කම්පනය يعني බටේ මේ නැගිරිහිර බෙදලේ සමනලේ කත්තතු ගහනකොට ඇති වෙන වාතයේ කම්පන නිසා බටහිර බෙදලේ සුලිසුමක් ඇතිවිය හැකියි. ඒ තරමටම මේ පුංචි වාත ධාරාව අත්තම ඔපේන්න පුළුවන්. ඒ දාණය ගැන බලනකොට වර්ණචාරික දස දාන වස්තු අන්න පාන ගණන් වත්තන් කියලා අල්ලන්න පුළුවන් දේවල් දීම තමයි අපි දාණය කියලා සාමාන්‍ය සඳහන් කරන්නේ. මොකද ඊට අමතරව තියෙන අබේ දාණය කියලා කියනවා. අබේ දාණය දෙන්නේ මොකද? තව කෙනෙකුට බය නොවෙන්න අවස්ථාවක් දෙන්න. වෙන තියෙන බයක් නැති කරන. මරණ ජීනක නොකර ඉන්නකොට අපි අබේ දාණය කියලා කියන්නේ. එයාට අයිති වස්තුවක් හොරගන්න නොකර සිටීම එයාට එන්න බයක් නැති කියනවා. එයාට අයිති කාමවස්තුවක් වැරදිට පරිවර්තනය නොකර ඉන්නවනම් ඒත් අභයක්. බොරු බොරු බොරු කියලා මේ සත්‍යන පරිසත්‍යන මක්කන්න හැම දෙයකින්ම අපි කරන අන්ත බයක් දෙනවා. ඒ અભේතාණය අපි කියන්නේ සීල කියන්නේ. වස්තු දාණයට අපි දාණය කියලා කිව්වට અભේදානක සීලය නිසා සතුටෙන් සඳහන් කරනවා පාණති පාතා භික්කවේ අරියස්ස විනය අග්ග දාන මහා දාන කියන. සතුන් නොමරා හිටීම මහන්නේ ආර්ය වාසාවේ ආර්ය විනේ මහා දානයක්. වස්තු දානෙ නෙමෙයි එතන කරන්නේ අබේ දාන. ඊට පස්සේ සමාජයට යනකොට නීවරණ ටික දීලා දානවා. අපි මේ සැලසුම් කර කර මේ කරන්නේ නීවරණ වල පෝෂණය කරන එකනේ. ඒක දීලා දානවා. ඒක දීලා දාලා ඒ වෙනුවට ධ්‍යාන අංගලම් කරගන්නවා. විපස්සනා කරනකොට අංශය කියලා ටික දීලා දානවා. අංශය කියලා කියන්නේ මොකද්ද මේ දක්ෂින දක්ෂින දේවල් මම මාගේ මගේ ආත්මේ කියන්නේ. එතකොට විපස්සනා ලැබෙන නිවනක් කියන්නේ ඡාග පටිනිස්සග්ග මුක්ති අනාලය කියන වචන ටිකමයි. ඡාග කියන්නේ ත්‍යාග, පටිනිස්සග්ග කියන්නේ අතහැරීම, මුක්ති කියන්නේ මිදීම, අනාලය කියන්නේ ආසාව අතහැරීම. නිවන කියන්නේ දානතන. අපි කියන දාන සීල භාවනා හෝ සීල සමාධි ප්‍රඥා හෝ කොහොම දාන ශීක්ෂණ විස්තර කරතේ. එතකොට ඒ දැනුමින් ඉන්නවනම් ඒ මනුස්සයාට මේ විශාල ලෑස්ති කරලා මොනවාක්වත් ඕනේ කිබාදේ තියෙන මොනසට වතුර වීදුරක් දුන්නත් ඒ මාසයා බුදු කෙනෙකුට දානයක් දෙනවා වගේ සතුටක් ඇති කරනවා. වෙහෙස වෙච්ච කෙනෙකුට ගිමනට හේවණක් තියෙන සතුට වෙනවා. දුකටපත් වෙච්ච කෙනෙකුට කර්මාවල වචනයක් කතා කරලා සතුට වෙනවා. පත් වේලා දෙන්න ඕනේ නැහැ. පත් වේලකෝ දෙයින ඒ එන සතුට සාමාන්‍යයෙන් ඔය දාන කියන්නේ ආමිෂ වස්තු විතරක් දෙන කෙනෙකු වගේ නෙවෙයි. මේ ගෙනියලා මේ ප්‍රශ්නේ ගොඩනගලා ගොඩනගලා අතුවාචාර්යන වහන්සලා නගනවා මෙන්න මේ ප්‍රශ්නයක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට දෙන දානද වටින්නේ නැත්නම් බුදුහාමුදුර සාරිපුත්‍ර ස්වාමීන්ට දෙන දානද වටින්නේ කියලා. වැඩියෙන් පිළිචිද්ද වෙන්නේ. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විදිහට තෝරන්නේ කරන්නේ නැත්නම් සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට උත්තර දෙන්නේ. මොකද ඒකේ දැන් කලින් කියලා දීලා ඉන්න නිසා අත උස්සගෙන ඉන්නේ නිින්ද වෙලාවේ. ඒක උන්වහන්සේ තියෙන දාහනේ පිළිබඳ පූර්ණ දැනීමක් ඒ නිසා උන්වහන්සේ දාහනේ නුතුම්නම් දාන කුසලෙ විතරම රැස් කරගන්නවා දාහන දෙන කට්ටිය දිහා දැකලා. සර්වඥා මේ සාරිපුත්‍ර සාන්තර ඉච්චරම නැති අපි ගැන මොනවද කතා කරන්නේ? නිසා දාහනේ කියන මාතෘකාව අපේ තන තියෙන මේ දස දාන වස්තුවට සීමා කරනකොට පස්සම ඔය ප්‍රශ්නේ වර්ණා ගන්න පුළුවන්. නැත්නම් ඔය ප්‍රශ්නේ වර්ණා ගන්න බෑ. සතිය පිටවන්න ගිහලා භාවනා කරනකොට මම කියන්නේ හොඳට වාඩි වෙලා. මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව වෙන්නේ මුළු ලෝකෙම අමතක කරලා දානවා කියන දාන්නේ. මම දැන් මෙතෙන්ද කියලා හිත ගන්න නම් මුළු ලෝකෙම අපි ඒ චිත්තක්ෂණය අයින් කරන්නේ නැහැ. ඒක දාන්නේ නැහැ. ඊට පස්සේ උඩුකයට හිත ගන්න නම් යටිකය අමතක කරන්න බෑ. ඒත් දාන්නේ. ඊට පස්සේ මෙතෙන්ද හිත තියාගන්න නම් උඩුකයත් අමතක කරන්න. ඒත් දාන්නේ. ඒ නිසා අපි දාන දීලා දීලා පුරුදු කරන්නේ මේ වගේ දෙයක් ආවම හිත සැලෙන්නේ නැතුව අපි විතරේ වටනා දේවල් නොදන්නාට දීලා තියෙන නිසා ටික ටික ටික ටික අතාරින්න අතාරින්න අතාරින්න ආමිෂ දේවල් අතාරින්න අතාරින්න නිර්ආමිෂ සැපයක් එන්න පටන් ගන්නවා මේ දෙක නිකන් කොල්පිටක් පාගන වගේ ආමිෂේ පාගනකොට නිර්ආමිෂ උදයන් නිර්ආමිෂේ පාගනකොට ආමිෂ උදයන් දෙකම එකවර ගන්නවා ඒ නිසා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා මසුලක් නිතර වාහනකෝචෙක් මුළු ලෝකෙම නැහැ කියලා. මොකද ඌ මරණයට පස්සේ ඌට ඇති සියලු වස්තු නොදන්නා කෙනෙකුට අනිවාර්යයෙන්ම අයිති වෙන බව දැන දැන කිසිම කෙනෙකුට දෙන්නේ නැතුව රකින්න එක මුන්ටම දානපතේ කියලා. දාන දෙන එක කොම් අයියයි කියලා කියනවා. මොකද ගෙනියන්න තින් කරගන්නේ. ඒක දාන මේක අහවර දෙන්න වෙන නිසා බුදුහන් තරම් දීලා දීලා ටිකක් අරගෙන ඌ ලෝභයයි කියනවා. ඌ ලෝභය මොකද ගෙනියන්න තින් බවට පරිවර්තනය. මාසුලා 100ක්ම දන්නවා මේ කවුරු හරි අතටපත් වෙන කියලා ඒ සම්බයක් දෙන්නේ නැහැ. ඒ නිසා එච්චර සානුගතියක් නැහැ කියලා කියනවා මේ සංස්කෘතියෙන් බලන්නේ ඒ විදිහට වශයෙන් උපහාසයට කියන්නේ. එනිසා මාසුලා උගා ප්‍රසිද්ධ දානපති. ඒ වෙලාවට දාහනේ නුදුන්නත් ඒ කුසලයේ සිටින. දුරට හිත තුන් හිත පහද ගත්තනම් යමක් කළත් නොකළත් දාහනේ නෙවෙයි කුසල හම්බෙන්නේ තුන් සිත පැන්නේ. ඒකත් එක්ක බලනකොට දාහනේ කියලා කියන්නේ අලියත් එක්ක හම්බෙච්ච හේතුකෝ වගේ. අපි මේ හින්දුවට ආපහු කතා කරන්නේ තාම දානෙම ලොකු කරලා කතා කරන්නේ. නෑ ඉතක් ඇත්තෙම නෑ මොන විදියෙන්වත් ලකුණු ගන්න දෙන්නේ නෑ. මොකද හේතුව අපිට වැදගත් වෙන්නේ මේ දානිය කරන්න නැත්නම් හිත වැදීම තමයි. තුනිද පැහැදුවා නම් යකඩ මල්ලේට ගොල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කිව්වා. මම දැන් ඒ වගේ මම ලොකුසාට දැති නිසා මම ඒක දන්නේ නැහැ. උසා කියන කේ අවුරුද්දකට දැක්ක ඇවිල්ලා මේක හම් වෙන ටිකක් නැති කරලා යනවා කියලා. දානේ තමයි ඒකට පුරුදු කරන වැඩේ. මේ පොඩි උන්ට අයිනු ආයන උගන්වනවා වගේ භාෂාව උගන්වන්න ඉස්සලා විෂයක් උගන්වන්න ඉස්සලා අයන් ආයන් උගන්වනවා වගේ තමයි දාන්නේ. ඒක කරලා තමයි සීලයට කොට වෙන්නේ මම හිතනවා අපි මේ ධර්ම දේශනා මාලාව යන තාලෙට අපිට පුළුවන් වෙනවා එකින් එකට එකින් එකට yaadෙන හැටි තේරුම් ගන්න. ඒකෙදී ඔය සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ඥාන සීල භාවනා ක්‍රම අපි සාමුසස්සිත කර කරන්නේ භාවනාවට ඊගාට සීලෙත් නමුත් ධාන්නමුත් වැඩිට බහින විදිහට බලනවා. සංසාරේ සතුන් මරමින් හොරකම් කරමින් කාමීත්‍යචාරයෙන් කරන මිනිසයා ඉස්ලාම් මේ සංසාර ගමන බහුජන හිතයි බහුජන සුඛයි කියන පැත්තට හරවන පල්ලෙදිම නැම තමයි දාන්නේ. දාන සඳහාති චේතනාව, දාන චේතනාව, චේතනා දානේ සර්වතන කියන්නේ ඒක තමයි වැදගත් මේ භාවනා භගේ ඉුවා ඉන්නේ මේ හරියට කෙරෙන්නේ තමයි. ඒක හරියෙන් කරනකොට අනිවාර්යයෙන්ම සීලයට යොමු වෙනවා. සීලෙන් අනිවාර්යයෙන්ම සමාධියට යනවා, සමාධියෙන් ප්‍රඥාව. උස්වාස් කොටස් සංකීර්ණ සමීකරණ වලින් විසඳන්න උනත් වැදගත්ම සංදිස්ථානේ පටන් ගන්න ගන්න තමයි හිතෙන්නේ. සරුවතනසේ ඉතුරුම ඇහගහන් ඉන්නේ අන්න එතෙන්. මේ පටන් ගන්න තැන හරවලා තිබ්බනම් මේකේ දිගට වැවෙන්න පටන් ගන්නවා. ඒක ධර්මතාවයක් වෙනවා. අපි හිතන්නේ නෙවෙයි දානේ මොක බොහොම පුංචි දෙයක්. දාන වැඩි සීලේ හොඳයි ඒ නිසා දාන දෙන්න සීල් දෙකකිනකොට දාන දෙන්නත් ඕනේ නැහැ. නැත්නම් භවනා කරනකොට සීලෙත් අවශ්‍ය නැහැ කියලා. එහෙම වෙයි. පදනම මතමයි චෛත්‍යයක් ගොඩනගනකොට තේසවල් හදලා, දාගැබ හදලා, දේවතා කොටුව හදලා, කැලිමාලා හදලා උඩ තමයි කොට තියන්නේ. ඔය යට තියෙන විශාල කණ්ඩක් නැතුව කොටේ වටිනාකමක් නැහැ. ඔබ හිටක ගහලා උඩකට උස්සලා තිබ්බට කොට විතරක් චුදමාණිකේ විතර මොකෙක්වත් නැහැ. අර විශ තියෙන කණ්ඩ තමයි ඕනේ. මේ වගේ තමයි යට තියෙන මේ මුල් කොටස තමයි චෛත්‍ය මහා දේහේ. ඒ දේහේ කිල්ලෝරක් නැතුව කරන්නේ. දාන සීල වගේ දේවල් මනින්න එපා, කිරන්න එපා. මොකද අපිට කොච්චර තිබ්බත් වැඩි වෙන්නේ කරගෙන යනකොට මේක හැදෙන්නම මේම අර බෙච් පින් එකක් වගේ කැරක් කැරක් කැරක් කැරක් උඩට යන්නේ ඒකාග්‍ර වෙන උඩට යන. ඒක නිසා මේ අපිට අදාළ ප්‍රශ්නට ධර්මතාවයක් ඇතුළේ තියෙනවා. නෑ අපි බය එක්කට ආසන කාලයක් වගේ දැන් මේ ගරන් තියෙනවා මම හිතන්නේ ඉතිරිපත් වෙච්ච ප්‍රශ්න සමාප්තයි වගේ කියනවා නම් මතු කරන්නේ එහෙම නැත්නම් අපි මෙතන පැයක් විතර සක්මන් කරලා ඊටෙන් දැන් තුනට කාලය හතරට කාලක් වෙනකොට අපි මෙතෙන් රැස් වෙනවා පරියන්ඛයක් සඳහා. ඊට පස්සේ පහ දක්වා ඒකුත් විනාඩි 15ක් වගේ කාලයක් තියෙනවා පරියන්ඛ භවනාව සඳහා. දැන් අපි සම්මුතියෙන් අපි ධර්ම සාකච්ඡා මෙතන නතර කරලා සක්මන් සඳහා පෙන්වමු. සියලු දෙනාට